නාරති දීර සංහති දීරෝච අරතිං සාති දීරෝහි අරතිස්ස හෝති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කර ගැනීමේ අදිස්ථාණයෙන් ධර්මය ශ්‍රවණය කරන පින්වත් අය හැම මොහොතකම අදිස්ථාන කරගන්න යුතු වෙනවා අපේ හිත ඒ ධර්මයේ තුල ඇලිලා තියෙන විදිහට ඒ මාර්ගය තුල ඇලිලා තියෙන විදිහට සකස් කරගත යුතු වෙනවා. ඒක අපි ජීවන ජීවිතයේ බොහෝ වෙලාවට මේ අත්තන්ට ජීවිතේ નિરර්ථකයි මම මෙච්චර මහන්සි වුණා මම මෙච්චර වෙහෙස වුණා මම මගේ ජීවිතේම කැප කරා සමහර දේවල් වෙනුවෙන් ඒ කැප කරලා එකතු කරගත්ත බොහෝ දේවල් මට මම ජීවත් වෙද්දිම හුඟක් දේවල් වෙනස් වෙලා ගිහිල්ලා මගේ වසඟයට ගන්න බැරි තත්යකටපත් වෙලා සමහර වෙලාවට මුළු ජීවිතේම කැප කරපු දරුවෝ එකට එකට ඕන හැටියට ජීවත් වෙන්න පටන් අරගෙන සමහරවල් මුළු ජීවිතේම කෙනෙක් වෙනුවෙන් කැප කරා නම් ඒ ඇත්තෝ හරියට නිකන් තමන්ගේ ජීවිතය සෙල්ලමකට වගේ අරගෙන කටයුතු කරන්න පටන් අරගෙන කරපු කැපකිරීම වලට කිසි වටිනාකමක් නැති ස්වභාවයක් තියෙනවා. ඒ මොනව නැතත් කොහොමත් කොච්චර හොඳින් කෙනෙක් අපිත් එක්ක හිටියත් අපිත් එක්ක සදාකාලීවම තරහ වෙන දවසක් එනවා. නේද? කොච්චර කතා කරත් ආයෙ කතා කරන්නේ නැහැ, මූණ දිහා හැල්ලා බලන්නේ නැහැ එදාට. නේද? හ්ම් ගල්ගෙඩිය වගේ එහෙමම ඉන්න දවසක් එනවා. කවද්ද? මැරෙන දවස නේද? ඇන්නට කතා කරන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ, hina වෙන්නෙත් නැහැ නේද? ඉතින් එහෙනම් එතකොට මම ඒ වෙනුවෙන් කරපු ඔක්කොම කැපකිරීම ටික වතුරේද නැද්ද? වතුරේ. එහෙනම් මේ ජීවිතේ අපි බොහෝ කැපකිරීම කරන්න පින්නත් නේ. ඒ තරම්ම තේරුමක් තියෙන දේවල් වලට නෙවෙයි. ඒතර මුළු ජීවිතේම තේරුමක් නැති දේවල් වලට කැපකිරීමෙන් අන්තිමට අන්තිම කාලය වෙනකොට අන්තිම කාලය වෙනකන් ජීවත් වුණොත් තේරෙනවා අසාර්ථක ජීවිතයක් ගෙවුවා. විඳ සැපක් තියෙනවා නම් ඒවා නැහැ. දැන් නැහැ. විඳ දුකක් තියෙනවා නම් ඒවත් නැහැ. නේද? ඉතින් ඒකින්ද එවැනි ජීවිතයක ඉඳගෙන මේ ජීවිතේ කළ යුතු දේ කියලා තේරෙන්න නම් මහා ඉහළ මහා සුවදායක වෙනස් වෙන්නේ නැති සැපයක් තියෙන වටින දෙයක් ඒක රාශී කරගන්න පිරිසක් පිළිබඳව අපේ අවධානය යොමු වෙන්න ඕනේ. ඒ පිරිස තමයි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරපු ධර්මයට අනුවම තමන්ගේ සිත යොමු කරගෙන ආර්ය වංශිකයෙකු වීමේ අදහසින් ආර්ය වංශ ප්‍රතිපදාවෙහි යෙදී සිටින්නා වූ පිරිස ඒ තමයි මහා සංගරත්නේ. ඉතින් එවැනි උත්තමයාණන් වහන්සේලාගේ ජීවිතය පිළිබඳව දැන ගැනීම. අපි වෛද්‍යවරයෙක්ගේ නැත්නම් ඉහළ තලයක රැකියාවන් කරන සමාජ තත්ත්වයන් තියන අයගේ ජීවන ජීවිත පිළිබඳව දැනගැනීමෙන් ඒකට්ටිය පාවිච්චි කරන වාහන, ඒකට්ටිය පාවිච්චි කරන ගෙවල් දොරවල්, ඒකට්ටිය ජීවත් වෙන විදිහ, ඒකට්ටිය තියෙන සමාජ තත්ත්වය දැනගැනීමෙන් අපේ දරුවෝ පෙළඹෙනවා මමත් නේද මේ වගේ ඉහළ තලයක සමාජ තත්ත්වයක් ඇති කරගන්නවා. එතකොට මට සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා දරුවෝ පෙළඹෙනවද නැද්ද? අන්න ඒ වගේ ඇතුලාන්ත ප්‍රීතියම ආහාරය කොටගෙන සතුටම ආහාරය කොටගෙන පොරාලන ලෝකයේ පොරාලන්නේ නැතුව මානසික සුවදායකකින් ඉන්න ඒ සුවදායක తত্ত্বය පිළිබඳව අපිට ඉවක් දැනුනොත් ඡායා මාත්‍රයක් හරි දැනුනොත් නේද මෙවැනි පිරිසක් ඉන්නවාය කියලා අපි පස්සේ හඹාගෙන යන්න පටන් ගන්නවා ඒක හිඳයි අපි කල්පනා කරේ නීවරණ ධර්මයන් ටික දේශනා කරලා ඉවරුණාට පස්සේ ආර්ය වංශය පිළිබඳ යම්කිසි කරුණු කීපයක් කතා කරන්න ඕනේ කියලා ලෝකයේ තියෙන උතුම්ම වංශය අග්ගඤ්ඤෝ රත්ත්‍ඤ්ඤෝ වංශඤ්ඤෝ පෝරාණෝ ආදී වශයෙන් දේශනා කරලා තිනවා ලෝකයේ තියෙන අග්‍රම වංශය ලෝකයේ තියෙන වැඩිම පුරාණම වැඩිම රාත්‍රී ගානක් ගෙවිච්ච වංශය හරි ලෝකයේ තියෙන උතුම්ම වංශය තමයි ආර්ය වංශය කියලා කියන්නේ ඉතින් ඒ ආර්ය වංශිකයන් තුල තියෙන ප්‍රතිපදාවත් ඒ සඳහා පිළිපන්න අය ළඟා විය යුතු ප්‍රතිපදාවක් තමයි ආර්ය වංශ ප්‍රතිපදාව කියන්නේ ඊයේ දවසේ අපි සාකච්ඡා කරා ඒ පිළිබඳව මේ අරිය වංශිකයන්ගේ තියෙන අවශ්‍යතාවය සිව්පසේ විතරයි කියලා. ප්‍රතිපදාවේ ඉන්න අයට තියෙන අවශ්‍යතාවය සිව්පසේ විතරයි නැතුව බැරි සිව්පසේ විතරයි. චීවර සේනාසන පින්ඩපාත ගිලාන පච්චය කියන මේ සිව්පසේ විතරයි අපේ සාමාන්‍ය මිනිස්සුෙකුට ජීවත් වෙන්න ඕනේ හතර විතරයි. එහෙනම් කණ්ඩ ඕනේ, අඳින්න ඕනේ, ඉන්න ඕනේ ගියක් සහ බෙහෙත් හේත් ඕනේ විතරයි. ඊට අමතරව අපි මේ තණ්හාවෙන් මුල් බැසගෙන තව බොහෝ දේවල් නැතුව බෑ නැතුව බෑ කියලා ඉන්න හැම දෙයක්ම අපේ හිත ඉල්ලන දේවල්. ඒ ඒ ටික නැතුව අනිත් ඔක්කොම ඒ හතර නැතුව ජීවිතේ ජීවත් කරවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඉතින් අපි ඊයේ දවසේ කතා කරා ඒ කෙටියෙන් තමයි අපි මේ අරියවංශ ප්‍රතිපදාව ගැන සාකච්ඡා කරමින් ඉන්නේ. නමුත් ඊයේ දවසේ අපි කතා කරා සිව්පසෙහි ඇලෙන්නේ නැතුව නොලබපු සිව්පසේහි රත් වෙන්නේ නැතුව ජීවත් වෙන්න. සිව්පසේ විතරයි අවශ්‍යතාවය. නමුත් මේ ලැබෙන දේ තුලත් රතිය උපදින්න පුළුවන්. ඇලීම උපදින්න පුළුවන්. මේ ධීර වූ පුද්ගලයා මේ වීරයා හරියට කිසිමම කිසි දෙයක ඇලීමකට තමන්ව යට කරන්න දෙන්නේ නැතුව තමන් ඇලීම යට කරගන්න බව අරියවංශ ප්‍රතිපදාවයි ඒ බව තමයි සඳහන් වෙලා තියෙන්නේ. අදි කුසලයන්හි නොඇලීම කියන අර්ථය. හරිද? ඒ අර්ථයට යට වෙන්න දෙන්නේ නෑ මේ වික්ෂුන් වහන්සේ. ඒ කියන්නේ දැන් අපි දන්නවා ඒ කියන්නේ අකුසලයට යට වෙන්න දෙන්නේ නෑ කියන එක. අපි හිතමු දක්ෂ යුද ශිල්පියෙක් ඉන්නවා. යුද්ධයට යන කණ්ඩායමක් ඉන්නවා. මේ යන කණ්ඩායම කිසිම හතුරෙකුට එන්න දෙන්නේ නැතුව තමන්ගේ ඉලක්කය දක්වා යන හැම සතුරෙක්ම නැසමින් සතුරාට තමන්ව යට කරන්න දෙන්නේ නැතුව අන්තිම ඉලක්කය දක්වා යනවා කියලා. අන්න ඒ වගේ තමයි නිවන් අරමුණු කරගත්ත වීර දීර පුද්ගලයා. එයා ඔක්කොම අතහැරියා. ඥාති පරිවර්තයන්, ගෙවල් දොරවල්, පීඩාව උපදින හැම දෙයක්ම අතහැරලා චීවරධාරයෙක් බවට පත් වුණා. චීවරය දරාගත්ත පුද්ගලෙක් බවට පත් මේ චීවරයත් එක්ක යා වැටුනේ චීවරයක්වත් චීවරය දරා ගැනීමවත් නෙවෙයි චීවරයත් එක්ක මොකක්ද මේ සංකල්පය මොකක්ද එකෙන් වෙන්ුනේ ගිහි ජීවිතයෙන් වෙන්ුනේ මොකටද ප්‍රතිපදාව එකතු කරගන්නයි ආන්ගේ ප්‍රතිපදාවට වැටිච්ච කෙනා අපේ පින්නත් මේ යුද්ධයකට කඩු අතර ගත්ත කෙනෙක් වගේ කිසිම අකුසලයකට උඩට එන්න දෙන්නේ නැතුව ඒ අකුසල් නැසමින් ඒ කියන්නේ කුසලය වඩමින් කුසලයට හේතු වෙන ධර්මතා තියෙනවනම් කුසල් වර්ධනය කරන්න හේතු වෙන ධර්මතා වර්ධනය කරමින් කටයුතු සිද්ධ කරගන්නවා. හරි? එතකොට අන්න ඒ කුසලයන්ට හේතු වෙන ධර්මතා කුසලය අදි කුසලයන් වර්ධනය කරගන්න තමන්ගේ හිතේ ඇතිවිය යුතු ඇල්මක් තියෙනවා නම් ඒක අභිබවා එන කාමචන්දාදී දේවල් අයින් කරගෙන ඒවා හතුරු වගේ නැසමින් නැසමින් නැසමින් කටයුතු කරන කෙනෙක්. එතකොට දැන් අපි ඊයේ කතා කරේ චීවර හින්දා ඇල්මක් ඇති වෙන්න බෑද? ආහාර ආහාර නැතුව ජීවත් වෙන්න පුළුවන්ද භික්ෂුන් වහන්සේට? ආහාර පිළිබඳ ඇල්මක් ඇති වෙන්න පුළුවන්ද බෑද? පුළුවන්. අන්න ඒක කරගන්නේ නැහැ. ඒක කරගන්නේ නැති වෙන්න අවශ්‍ය කරන සේනාසනෙහිඳ ඇල්මක් ඇති වෙන්න පුළුවන්ද බැයිද? පන්සලකින්ද ඇල්මක් ඇති වෙන්න පුළුවන්ද බැයිද? ඒතර ආයෙ කොතෙන්ද වැටෙන්නේ? ආයෙ මේ ආගේ ජීවිතයට වැටෙනවා. නේද? චීවරය සහිතයි නමුත් ආහාරයේ හින්දා සේනාසන හින්දා චීවර හින්දාම තමන් ළඟ තියෙන දේ හින්දාම ගිලන්පස හින්දා ඇලීමක් ගැටීමක් ඇතිවන්නේ නම් ඒක ගැටලුවක් බවට පත් වෙනවා. ඉතින් ඒකින්ද මේ අරියවංශය කියන ප්‍රතිපදාවෙහි සඳහන් වෙනවා අපි ඊ සාකච්ඡා කරා එහෙම නත සේනාසන හේතු අනේසනං අපතිරූපං ආපජ්ජති මේ නොලැබිච්ච මේ සේනාසන හින්දා නොකටියුත් දෙයක් කරන්නේ නැහැ කියලා. මොනවද නොකටියුත් දෙයක් කියන්නේ කුහනා ලපනා නේමිත්ත කතා නිප්පේසි කතා ලාභයෙන් ලබ්බා ලාභං මිලිගින්සනතා කියන මේ දේවල් කපටිකම් කුහකකම් මේ මේ සිව්පසේ හින්දා ස්වාමීන් වහන්සේලා අතින් නැත්නම් අරිය වංශය කියා අරිය වංශ ප්‍රතිපදාවේ ඉන්න අය කවදාකවත් ඒවා කුහකකම් නපුරුකම් කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි හැම වෙලේම ඒ පිළිබඳ වර්ණනා කරමින් කටයුතු කරන මොකද ඉතරීතර චීවර ඒ පිළිබඳ ඒ කියන්නේ ලද ආකාරය ඉතරීතර තේනාසන. ඒ කියන්නේ Tamanට ලැබුණේ මොනවද? අපේ මුළු ලෝකෙම මිනිස්සු ත්‍රිසංගත සත්වයෝ පවා ඇහැකරනාසය දිව ශරීරය මනස පිනවන්න වටේ තියෙන දේවල් එක පොරල්නවා නේද ලොකු පොරයක් නේද හිතෙන් අල්ලන පොරේ කොච්චරක්ද උදේ ඉඳන් හැන්දෑව වෙනකම් පොරල්නකොට වික්ෂුන් වහන්සේ නැත්නම් අරියවංශ ප්‍රතිපදාවේ යෙදෙන කෙනා කොහොමද පාත්‍රය අතේ තියාගෙන ලැබෙන දේ ලැබෙන දේ ලැබෙන දේ ලැබෙන දේකින් ඔහේ ඉන්නවා උදෑසනම ඒ පිළිබඳ අපේක්ෂාවකුත් නැහැ ඒ විතරක් නෙවෙයි සඳහන් වෙන්නේ අලද්දාද චීවරංන පරිතස්සති හැන්දෑවට අද මට මේ වගේ කෑම හම්බුන්නේ නැහැ අද මට මේ වගේ චීවර හම්බුන්නේ නැහැ අද මගේ සේනාසනයට මෙහෙම කරගන්න බැරි වුණා මෙහෙම කරගන්න බැරි වුණා කියලා රත් වෙන්නේ නැහැ අපි රත් වෙනවා හැම වෙලෙම නේද මොනවද පරිතස්සනා සිද්ධ කරනවා හැම වෙලෙම පසුතැවීම ඇති කරගන්නවා නේද රත් වීම ඇති කරගන්නවා ජීවිතේ තියෙන හැම දෙයක් හින්දාම අඩුම ගානේ මේ අරියවංශිකයා තමන් පාවිච්චි කරන චීවරයේ හින්දාවක්වත් රත් වෙන්නේ නැහැ. හේනාසනයේ හින්දාවක්වත් රත් වෙන්නේ නැහැ. ආහාරයේ හින්දා රත් වෙන්නේ නැහැ. හෙට මේ විදිහ ආහාරයක් ලැබෙයි කියලා බලාපොරොත්තුව නැහැ. නොලබපු දේ පිළිබඳ රත් වීමක් නැතුවම ජීවත් වෙනවා මොනතරම් සුවදායකද බන් මොහොතකට හිතලා. නේද? කවදා හරි මේ වගේ ජීවිතයක් නිදහසේ ඉන්න කැමති නැද්ද? නේද? අන්න එතෙන්ට තමයි යන්න ඕනේ අපි. එතෙන් තමයි එන්න ඕනේ. ඒක තමයි නිවන් දකින්න පිළිපන් පුද්ගලයා කියන්නේ. මම මොනවද මේ කරන්නේ? මම මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් පිළිබඳ පුදුමාකාර නේද? මට තියෙන වැඩ බලන්නකො කොච්චරද කියලා. මොනවද මේ වැඩ? හම්බ කරන්න බෑ. ඇයි ඒ? කන්න බොන්න නාන්න අදින්න ඉන්න. නේද? හම්බෙච්ච බෙරේ ගහන්න බෑ මම. වැදගත් බෙරේ ගහනවා වගේ මේ දවස ගානේ යැපෙන්න නේද? මේ ගෙවන ජීවිතයේ ගෙවන එකට කුලියට ගෙවන එකට කුලී ගෙවන්න වෙලා අපිට. ඒ හම්බුණානේ මනුස්ස ජීවිතයක්. ඒ මනුස්ස ජීවිතේ ගෙවන්න මේ ඒක ඉල්ලගත්ත එකට දවස ගානේ පොලිය ගෙවන්න වෙලාද නැද්ද? කුලිය ගෙවන්න වෙලාද නැද්ද? කුලියගේ ඉන්නවා ඉන්නවා හින්දා කුලිය ගෙවන්න වෙලා තියෙනවා. නැත්නම් කුලිය ගෙදරින් පන්න ගන්නවා. ඒ වගේ කුලියට ගත්ත මේ ශරීරයට කුලිය ගෙවන්න වෙලා වෙලාවට නාවන්න වෙලා වෙලාවට කවන්න වෙලා වෙලාවට පොවන්න වෙලා වෙලාවට නේද ඕනේවා පෙන්වන්න වෙලා වෙලාවට අස්සන්න වෙලා වෙලාවට බෙහෙත් හේත් ටික දෙන්න වෙලා ඔක්කොම කරන්න වෙලා ඒවා කරගන්න නම් ඒවා හොයාගන්න ඕනද නැද්ද වික්ෂුන් වහන්සේට බුදුරජාන් වහන්සේගේ නාමයෙන් ඒ ටික ඔක්කොම පහළ වෙනවා නේද වික්ෂුන් වහන්සේට බුදුරජාන් වහන්සේගේ නාමයෙන් ඇයි බුදුරජාන් වහන්සේගේ නාමයෙන් කියලා කිව්වේ ආ බුදුරජාන් වහන්සේගේ නාමයෙන් කියලා කිව්වේ ඇයි මේ ඇත්තෝ දානෙට කරන් ගිහලා කාටද ඉස්සෙල්ලාම පූජා කරන්නේ? ඕන දැක්ක නේද? මට නෙවෙයි බුදුහාමුදුරන්. බුදුරජාණන් වහන්සේට අග්‍ර කොටස පූජා කරලා ඉතිරි ටික තමයි අපිට දෙන්නේ. එහෙනම් උන්වහන්සේගේ නාමයෙන් තමයි අපිට දානෙ ටික හම්බෙන්නේ. එතකොට මම දානෙ වළඳන්නේ, මම චීවරය පොරවන්නේ, මම සේනාසනය පාවිච්චි කරන්නේ, මං ගිලම්පස පාවිච්චි කරන්නේ, මම මගේ ජීවිතය ගෙවන්නේ බුදුරජාණන් වහන්සේ ජීවත් වෙච්ච විදිහට ඉන්නවාය කියලා චීවරය පොරවගත්ත හින්දාද නැද්ද? එහෙනම් බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලගෙන කාලා ශාසනය තුල රැකිලා ශාසනය තුලින් පෝෂණය වෙලා ඒ විදිහට නොහිටියොත් නොහිටියොත් අපේ ගිහියත් මොනතරම් මහන්සි වෙනවද මේ ප්‍රත්‍ය සපයා දෙන්න තමන්ගේ දරුවන්ට දෙන්න දේ දරුවන්ට නොදෙන දේ දෙනවා ස්වාමීන් වහන්සේලාට. gedara උයන් නැති දේ දාන දවසට වෙනවා. එහෙනම් ඒ ගැන ගොඩාක් කල්පනා කරගන්න වෙනවා. ඉතින් ඒ හැමදේම ආර්ය වංශයේ ආර්ය වංශිකයා තුල ආර්ය වංශ ප්‍රතිපදාව තුල අපි බොහෝ වශයෙන් කල්පනා කරලා කටයුතු කරන්න ඒ වගේම ඒ පිළිබඳ ගෞරවය උපදවා ගන්න ඕනේ. ඕනෑතරම් මහා සංඝරත්නය භික්ෂුන් වහන්සේලා මේවා අනුව පිළිපදින භික්ෂුන් වහන්සේලා ඕනෑතරම් එදත් හිටියා අදත් ඕන තරම් ඉන්නවා. ඒ පිළිබඳ භික්ෂුන් වහන්සේලා වෙන අපිත් ගෞරවය උපදවා ගන්න භික්ෂුන් වහන්සේ නමක් දකිනකොට අනේ කොයිතරම්නම් යහපත් කොයිතරම්නම් වටින විදිහට ජීවත් වෙන භික්ෂුන් වහන්සේලාද කියලා හැමෝම එකිනෙකා කෙරෙහි අපි අපි. ඒ වගේම මේ අත්ොත් අපි හැම වෙලෙම ගෞරවය උපදවා ගන්න ඕනේ. ඒ මොකද නොලබපු දේ ගැන තැවෙන්නේ නැහැ. ඊළඟ ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි පිටවත්නි අරිය වංශ ප්‍රතිපදාවේ තියෙන ඊළඟ කාරණාව සිව්පසය පිළිබඳව ලැබිච්ච දේ ගැන මුලාවටපත් වෙන්නේ නැහැ. අගතියට යන්නේ නැහැ. අගතියට යන්නේ නැහැ. මුලාවටපත් වෙන්නේ නැහැ. ඒකෙන් මුසපත් වෙන්නේ නැහැ. ලැබිච්ච යමක් තියෙනවා නම් Tamanට සේනාසනයක් ලැබිලා නම් ඒකෙන් නේද බොහෝ දෙනා මොකද්ද මුසපත් වෙනවා කියන්නේ? නේද සමහර ඇත්තෝ ඉන්නවා ගියතු Taman ගයක් හදාගන්නවා ලොකු මාලිගාවක් වගේ ගයක්. දැන් ඉන්නේ ඒකින්දා පිස්සු හැදිලා වගේ ඉන්නේ. ඒ ගේ ඔළුවේ තියාගෙන තමයි හැම වෙලේම මම මේ වගේ ගෙදරක ඉන්න කෙනෙක්. මේ වගේ ගයක් මට තියෙන්නේ කියලා. ඒ ගේ හින්දා ආඩම්බර වෙච්ච අය දැකලා තියෙනවද නැද්ද? වාහන හින්දා ආඩම්බර වෙච්ච අය දැකලා තියෙනවද නැද්ද? හ්ම් වාහනේ නිකන් බහලා නිකන් ඇවිදගෙන යනවා වගේ නේ ලොකු වාහනයකින් බහලාම ඇවිදගෙන යනවා කොහොමද නිකන් ටිකක් මුසපත් වෙලා ඉන්නේ තේරෙන්නේ මේ ලෝකේ මේ ලෝකේ පය ගහලා ජීවත් වෙන්න ලෑස්ති නැහැ පින්වත්නි ඒකින්ද ඒ විතරක් නෙමෙයි තණ්හා දෘෂ්ටියෙන් අනේන්ජාපන්නෝ තණ්හා දෘෂ්ටියෙන් බැහැගන්නේ නෑ ඒක. තණ්හා දෘෂ්ටිය කියන්නේ මේ මේකට ඇලිලා මේකමයි ජීවිතේ මේ මට ලැබਿੱච්ච සේනාසනය මේ මට ලැබਿੱච්ච චීවරය මේක නම් අතාරින්නේ නෑ කියලා නේද ගොම කුරුමිනියාගේ ගොම බෝලේ වාගේ මේ අල්ලගන්නේ නෑ පියාපත් දෙකේ බර විතරයි එවැනි මහා සංඝරත්නය කියලා ගෞරව උපදවා ගන්න ඕන අපි හැම වෙලේම හ්ම් ඒකයි අපි සාංගික කරන්නේ දානයක් දෙද්දී. ඒක පොදු වශයෙන්. දන්නවද සාංගික කරපු දේවල් එක එක නමකට තනියම තනියම පරිභෝජනය කරන්න බෑ. සංඝ සම්මුතියෙන් කරන්න ඕනේ. හතර පැත්තෙන් වඩින ඔක්කොම ස්වාමීන් වහන්සේලාට මේකේ අයිතියක් තියෙනවා. ඉතින් ඒකින්ද ඒ ඉන්න ස්වාමීන් වහන්සේලා එකතු වෙලා ඒවල වෙන විනය කර්ම තියෙනවා සිද්ධ කරගන්න. ඉතින් ඒවා කරගන්නවා උන්වහන්සේලා. ඒ වගේ මේ ප්‍රතිපදාව තුල රැකෙන මහා සංඝරත්නය අදත් වැඩ ඉන්නවානේ කියලා සියලු සංඝරත්නය කෙරෙහි පොදු වශයෙන් අපි මහා ගෞරවයක් උපදවා ගන්න ඕනේ. හරිද? පොදු වශයෙන් ගෞරවය උපදවා ගන්න ඕනේ. කිසියම් විදියකින් මේ කාගේ හෝ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ හෝ කතාවක් හින්දා ක්‍රියාවක් හින්දා මහා සංඝරත්නයට සාංගික කරලා බලින්න එපා. ඒක ලොකු පාපයක් වෙනවා. මේ කාලේ වර්තමාන කාලේ එක එක දේවල් සිද්ධ වෙනවා. පින්නන්නේ වර්තමාන කාලේ විතරද අතීත කාලෙත් සිද්ධ වුණාද නැද්ද? වික්ෂුන් වහන්සේලාගේ නේද නොමනාකම් සිද්ධ වෙන සිද්ධ වෙච්ච ස්වභාවයක් අතීතයේ තිබ්බද නැද්ද? බීමත්ව හිටිය වික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කාලෙත් හිටියා. ඉතින් එහෙමනම් නමුත් ඒවා දැක අපි කල යුත්තේ කුමක්ද? හාමුදුරුවරු මෙහෙමයි, හාමුදුරුවරු කුහකයි, හාමුදුරුවරුන්ගෙන් වැඩන්නේ කියලා පොදුවේ කතා කරොත් ඒක සාංගිකයි පොදුයි සාංගික කියන්නේ පොදුයි එහෙනම් සාංගික කරලා බැන්න වෙනවා එතකොට අර අරණ්‍ය සේනාසනයේ හෝ පන්සලේ හෝ පිටරටක හෝ කොහේ හරි තැනක මේ වෙනකොට මහා ගුණයන් පුරවාගෙන මහා සීලවන්තව ගුණවන්තව කෙනෙකුට හිතන්න බැරි ආකාරයේ වීර දීරකමකින් කෙලෙස් කපාගෙන කටයුතු කරන ගෞරවනීය මහා සංඝරත්නය අදත් වැඩ ඉන්නවනේ එතකොට අපි බැන්නේ කාටද? ඔක්කොටම. නේද? එහෙනම් බයිනවනම් බයින්නොන කොහොමද? පෞද්ගලික බැනීමක්. හරි මේ මේ අහවලා මෙන්න මේ විදිහට හැසිරෙනවා අය. ආත පෞද්ගලික බැනීම. අහවල හාමුදුරුවෝ මේ විදිහට හැසිරෙනවා අය. අපි පෞද්ගලික දාණයද වැඩි ආනිසංස සාංගික දාණයද වැඩි ආනිසංස? හා සාංගික දාණය ආනිසංසයි. බැනීමත් එහෙමම තමයි. නේද? ඒක තමයි මහා සංඝරත්නයේ විශේෂයි නේද බයිත් එපා. ඒ මොකද ඒ වගේ ಗುಣ පුරන මහා සංඝරත්නය වැඩ ඉන්නවා. අදත් ඕනෑ තරම් ඉන්නවා පින්නත්. මම අභියෝග කරලා කියන ඕන තරම් ඉන්නවා. අපි දැකලා තියෙනවා. අපිට තේරිලා තියෙනවා. අපි උපදෙස් තරම් තියෙනවා. අපි උපදෙස් ගන්න ඒ වගේ ස්ථාන ආශ්‍රය කරනවා. හ්ම් යෝගාස්තම සංස්ථාව වැනි ස්ථානවල. හ්ම් දන්නවනේ කල්යාණ යෝගාස්තම සංස්ථාව කියලා කියන්නේ කඩවැද්දුවේ දිනවන්ත ස්වාමීන් වහන්සේලා. නේද? නායුනි හරිධම්ම ස්වාමීන් වහන්සේලා. වගේ මහා ස්වාමීන් වහන්සේලා බොහෝ ඒකරාශී වෙලා ජීවමාන බුදුරජාන් වහන්සේගේ ඉන්න කාලේ වාගේ ඒ ප්‍රතිපත්ති ඒ විදිහටම ආරක්ෂා කරමින් රහතන් වහන්සේලා සිහිපත් කරන දර්ශන ඕනෑතරම් ඒ ස්ථානවල අදටත් තියෙනවා. ඉතින් උන්වහන්සේලාගේ ආනුභාවය මේ රටට කොච්චර තියෙනවද? නේද? ඉතින් උන්වහන්සේලා ආරක්ෂා කරගෙන අපේ රටේ ඉන්න වටිනම පිරිස. අපේ රටේ නොයේකුත් පිරිස් ඉන්නවා. නොයෙකුත් ආකාරයේ හැසිරෙන නොයෙකුත් ආකාරයේ කණ්ඩායම් ඉන්නවා. ඒ කණ්ඩායම් අතර අපේ රටට වටිනම කණ්ඩායම තමයි ප්‍රතිපත්ති ගරුක භික්ෂුන් වහන්සේ. උන්වහන්සේගේ ආනුභාවය තියෙනකන් මේ රට හොල්ලන්න බෑ. හරිද? උන්වහන්සේලාට දෙවියන්ගේ ආරක්ෂාව ප්‍රබලව තියෙනවා. උන්වහන්සේලාට ධර්මයේ ආරක්ෂාව තියෙනවා. ඒකින් අන් අයත් හැකෙනවා. හරිද? මේ මෑත කාලේනු අපිට දැනගන්න ලැබුණා වනයේ වාසය කරන භික්ෂුන් වහන්සේලා අනවසරයෙන් පදිංචි වෙලා ඉන්නවා අය කියලා උසාවි ගානේ දක්වන ස්වභාවයක් තියෙනවා. ඒ මොකද අරිය වංශිකයාගේ ලක්ෂණ දන්නේ නැති කොටස් කොටස් මේ ලෝකෙට ඇවිල්ලා. අරිය වංශිකයා කොහෙද හිතාලවා වාසය කරන්නේ? වනයේ. හරිද? අරිය වංශිකයා වනයේට කරදර කරනවද? නැහැ. මේ අරණ්‍ය සේනාසුල ඉන්න ස්වාමීන් වහන්සේලා හින්දා වනසෙනසුන් ආරක්ෂා වෙනවද නැද්ද? වනසෙනසුන් ආරක්ෂා වෙනවා පිළිගන්න. ඒ පැතිවල එක එක්කෙනා මත්ද්‍රව්‍ය පෙරණ කටයුතු වල යෙදුණා නම් ඒවා අයින් වෙනවා. දඩමේ ගියා නම් ඒවා අයින් වෙනවා. හරිද? නොයේකුත් දූෂණ කටයුතු කරනවා නම් ඒවා අයින් වෙනවා. ගස් කැපුවා නම් මිනිස්සු හොරෙන් ගිහිලා ගස් කැපුවා නම් ඒවා අයින් වෙනවා. එතකොට ඒ වගේ දේවල් වල ආරක්ෂා වෙන වනසෙනසුන් ඒ විතරක් නෙවෙයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රටකට ලැබෙන්නේ. ආනුභාව සම්පන්නව ජීවත් වෙන්නේ ස්වාමීන් වහන්සේලා. එවැනි ස්වාමීන් වහන්සේලා මම දන්න ඉතාමත්ම ඉහළ තලයේ ඉන්න ස්වාමීන් වහන්සේලා එක නමක් ඊයේ පෙරදා උසාවියට පවා වඩම්මගෙන ගියා. හරි අයියේ. මිනිසුන් හරියටම නීතිය ක්‍රියාත්මක කරනවා කාටද? මේ ගෝත්‍රයට කුමන ගෝත්‍රයේද? වනසෙනසුන් වල නේද වනවාසී ස්වාමින්වහන්සේ කියන ගෝත්‍ර නාමය ලංකාවේ මිනිසුන්ට අමතක වෙලා පජයන් වලට අමතක වෙලා මොකද වෙන හරියටම තිතටම නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ අතර වාරේ අපිට හම්බ වෙනවා නොයේකුත් සුඛෝපභෝගී ආකාරයේ හෝටල් තනන්නට නොයේකුත් දේවල් කරන්නට වනේ වුණා තරම් අක්කර 50 60 70 ලබා දෙනවා. ඇයි ඒ මේ අරිය වංශය පිළිබඳ දන්නේ? දන්නේ ආනුභාවය දන්නේ නැහැ. ජීවිතයේ තියෙන වටිනාකම දන්නේ නැති හින්දා. ඉතින් මුන්නාන්සලා නිස්සද්දව ඉන්න හින්දා කලාපෙලා දාන්න ලෑස්තිලා තියෙනවා. ඉතින් ඒවා අපි ඊටාත්ම දැඩි ලෙස ඒවා පිළිබඳව කටයුතු කරන්න ඕනේ අපේ ජාතියේ අරටුව. නාරටිය. නේද? හ්ම්. කවුද බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ඉන්නේ නැත්තම්? උන්වහන්සේලා පහත් කොට සලකන ස්වභාවයක් තියෙනවා. රට දැවෙනවා පිච්චෙනවා ඔබ වහන්සේලා ඇතුළට වෙලා ඉන්නවා කියලා. නමුත් ඒක නෙවෙයි පින්වත්නි එහෙම නෙවෙයි අපි ඒ පිළිබඳ සාධාරණව හිතන්න ඕනේ නේද? උන්වහන්සේලා තරම් වීරිය සම්පන්නව මේ ශාසනය ශාසනය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ශාසනය කියලා කියන්නේ ප්‍රතිපත්තියයි. මේ ශාසනයේ ඉන්න විසුණු වහන්සේ ප්‍රතිපත්තිකාමී වෙන තුරාවට තමයි ඒ ශාසනය ආරක්ෂා වෙන්නේ. ඉතින් ඒ ශාසනය ආරක්ෂා කර ගැනීමට නම් ආර්ය වංශය ඉතුරු වෙන්න ඕනේ. වංශේ නැත්තම් වැඩක් නැහැ. නේද? අපි රට ඉතුරු කරගන්නවා සිංහල ජාතිය නැතුව. එහෙනම් සිංහල ජාතියට මේ රටෙන් වැඩ නෑ. මේක ලෝකෙට ආවේනික එකම සිංහල ජාතියේ ඉන්න රට ලංකාව. එතකොට මේක මේක මේක හොඳට හදනවා, ගෙවල් දොරවල් ඔක්කොම හදනවා මේ මිනිසු පිරිහිලා පිරිහිලා ගිහලා නැති වෙලා යනවා. වැඩක් තියෙනවද එතකොට? ඒ වගේ බුද්ධ ශාසනය කියලා කියන්නේ භික්ෂුන් වහන්සේ ප්‍රතිපත්තිකාමී භික්ෂුන් වහන්සේ. ඒකින්දා ඒකයි අපි කල්පනා කරේ අරිය වංශිකයාගේ ලක්ෂණයන් පිළිබඳව යම් යම් ආකාරයකට සාකච්ඡා කරන්න ඕනේ කියලා. ඉතින් මේ සේනාසන පිළිබඳ තණ්හාවෙන් දෘෂ්ටියෙන් බැසගන්නේ නැහැ. මේ උසාවිගත වෙච්ච ස්වාමීන් වහන්සේ ඊට කලින් මට හම්බ වෙනවා. ඉතින් කියන්නේ ඉතින් මොකද? මට උසාවියට ගියා කියලා නේද? උන්වහන්සේ ගානක් වන්නේ ගියා. උත්තර දුන්නා. ආපහු ඇයි? තණ්හාවෙන් දෘෂ්ටියෙන් බැසගෙන නැහැ. හරිද? ඒ පිළිබඳ රත් වීමක් නැහැ. ඊට පස්සේ හොඳට hina වෙලා කතා බහ කරලා ගියා. ඉතින් මොකුත් නැත්තේ ඇයි? ඒ ප්‍රතිපත්තියේ ඉන්න හින්දා. හරිද? නමුත් උන්වහන්සේලා කොහේ ඉන්නද? නේද? කොහෙද ඉන්නේ? සසර කලකිරිලා වනයේට ගියේ නේද? වනය වනයේට යන්න පුළුවන්කම තියෙන හින්දායි. නමුත් ඉන්නේ කොහෙද? මේක නම් ඉරණම නේද? මොකක්ද වෙන්නේ කියලා බලන්න. කොහොමද තණ්හාවෙන් දෘෂ්ටියෙන් Tamanට ලැබෙන දේ ලැබෙන දේ පිළිබඳවත් තණ්හා දෘෂ්ටියෙන් තොරව කටයුතු කරන්න මාන්නයෙන් තොරව කටයුතු කරනවා ඒකින්ද ආනෙන්ජාපන්නෝ ඒ විතරක් නෙවෙයි ආදීනව දස්සාවි පින්වත්නි මේ සිව්පසය පිළිබඳව එහි ඇලුනොත් ඒ ඇලීමේ ආදීනව දන්නවා හිතන්න බලන්න අපි කියමු ওই භික්ෂුන් වහන්සේ නමක්ම කියලා උසාවියට වඩම්මගෙන ගියා ගියාම දැන් හොඳටම කේන්ති ගිල්ලා හොඳටම කලකිරිලා මේ සේනාසනේ නැති වෙයි කියලා රත් වෙලා ඔක්කොම වෙලා තියෙදි හැන්දෑවේ අපවත් වුණා. මොකද වෙන්නේ? පෙරදිලාද නැද්ද අපවත් වෙන්නේ? නේද? අරතියෙන් මැඩගෙන ගිහිල්ලාද නැද්ද? ඒ ඒ ඒ ධාන පිරිහිලා යමුනොත්. ඒ මාර්ගය පිරිහිලා. ඇයි මේ? නේද? ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටේ ලෝකයට සාපේක්ෂව දුවිල් දුවිලක් වගේ. එතකොට මගේ ආරන්නේ ඉඩම <laughs> නේද? එක ආරන්නේක ඉඩමක් හින්දා තමන්ගේ ජීවිතයම සසර ජීවිතයම විනාශ වෙන්න හේතු වෙන්න පුළුවන්. ඒකද ඒ ආදීනවය දන්නවා. ඒ ආදීනවය දැනගෙන මේකේ තේරුම රට ජාතිය වෙනුවෙන් කිසිම දෙයක් වෙනුවෙන් කටයුතු කරන්න බෑ කියන එකද? වික්ෂුන් වහන්සේ නමකට. පුළුවන් පින්නන්නේ. කොහොමද කරනව නම් කරන්න ඕනේ. ඇතුළ පුච්චගන්නේ නැතුව. ඇතුළ පුච්චගන්නේ නැතුව තමන්ගේ දේ ආරක්ෂා කරන්න කටයුතු කරන්න පුළුවන්. ඉස්සෙල්ලා බලන්න ඕනේ මගේ ඇතුළ පිච්චෙනවද කියලා. හරිද? ඉතින් ඒ විදිහට මේ සත්‍ය අවබෝධ කරන ප්‍රතිපදාවේ ඉන්න භික්ෂුන් වහන්සේලා අතීතයේදී රටේ දේවල් පිළිබඳව මඟ පෙන්නවා. ඇයි මඟ පෙන්වන්න මඟ පෙන්වන්න පුළුවන්ද බැයිද? අපූර්වට පුළුවන්. අශෝක අධිරාජයා පුංචි සාමණේර ස්වාමීන් වහන්සේට වැඩ ඉඳ ගම කොහෙද වැඩ හිටියේ? නිග්‍රෝධ හාමුදුරුවෝ කොහෙද වැඩ හිටියේ? සිංහාසනය ගිහිල්ලා. අශෝක අධිරාජයා කිපුණද? නෑ. ඇයි? ලෝභ, දේශ, මෝහ අයින් කරගත්ත උත්තමයාණන් වහන්සේ තමයි නිවැරදිම විනිසුරු. නිවැරදිම විනිශ්චයකාරයා, නිවැරදිම රජුරුව. ඇයි නිවැරදි සිතුවිලි එන්නේ? නිවැරදි දැකීමක් තියෙන්නේ උන්වහන්සේට. තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නයෙන් බැසගත් කෙනෙකුට නිවැරදි දැකීමක් නැහැ. ඒකද මේකේ ආදීනව දැක්ක හිත රත් කරගන්නේ නැති. මේ අයත්තන්ගේ මං අහන හිත රත් වෙච්ච වෙලාවට ඇත්ත අමතක වෙනවද නැද්ද? හිත රත් වෙච්ච වෙලාවට තරහ ගිය වෙලාවට ලෝභය ඇති වෙච්ච වෙලාවට තීරණ ගන්න ඒවා හරිද? තීරණ ගන්න ඒවා වැරදි. ඒතර අපේ මිනිස්සු නේද? ගොඩක් තීරණ ගන්න තීරණ ගන්න තැන රටේ තීරණ ගන්න තැන හැම වෙලෙම රත් වෙලාද නැද්ද? නේද? අපි අත්ත කතා කරමුකෝ රටේ තීරණ ගන්න තැන දැන් කාලෙක ඉඳලා කාලෙක කියන්නේ මේ මේ මම මේ මේ වර්තමානය ගැන කතා කරනවා නෙවෙයි වර්තමානය අතීතය ඔක්කොම ගත්තම කාලෙක ඉඳලා තීරණ ගන්න මොහොතේ රත්ත්‍රීන් දැවීම් සහිතද නැතුවද තීරණ ගන්න? රත්ත්‍රීන් දැවීම් තැවිලි සහිතව ගන්න තීරණ නිවැරදිද? නෑ. එහෙනම් අරියවංශ ප්‍රතිපදාවේ ඉන්න අයගේ තීරණ නිවැරදි තීරණ බවට පත් වෙනවා. ඒ මොකද ආදීනව දකිමින් නේද? ඒකින්ද අපේ ජීවිතයට මේ ධර්මය කොච්චර වටිනවද කියලා බලන්න. එහෙනම් අපි පාවිච්චි කරන දේ, Taman පාවිච්චි කරන තැන, කාර්යාලයේදී පාවිච්චි කරන නිලයේදී පවා තමන් නායකයෙක් විදිහට හැසිරෙනකොට හැමතැනකදීම රත් වෙන්නේ, දැවෙන්නේ, පිච්චෙන්නේ නැතුව ඉන්න පුරුදු පුහුණු කරපු කෙනෙක් තමයි අරියවංශ ප්‍රතිපදාවේ පැඳෙන කෙනා. එහෙනම් භික්ෂුන් වහන්සේ තමයි රටකට මඟ පෙන්වන්න හොඳම කෙනෙක්. උන්වහන්සේ මඟ පෙන්වන්න රත් වෙලා නෙවෙයි, දැවිලා නෙවෙයි, පිච්චිලා නෙවෙයි. අගතියෙන් නෙවෙයි. ඇත්ත ඇත්ත ඇති හැටියට කතා කරමින් ඇත්ත දකිමින් මඟ පෙන්වන උත්මයෙක් තමයි ධර්ම අවබෝධ කරගන්න විසුණු වහන්සේ කියලා කියන්නේ. ඒකයි අපි කතා කරන්නේ arya වංශිකයෝ arya වංශ ප්‍රතිපදාවේ රැඳෙන උත්මයෝ රටකට ඉතාම අවශ්‍යයි. කිසිම රටකට නැති සම්පතක් තමයි අපේ රටට මේ ලැබිලා තියෙන්නේ. ඊළඟට ඒ විතරක් නෙවෙයි නුවණින් දකිමින් පින්නත් මේක තියෙන ආදීනව හැම වෙලෙම නුවණින් දකිමින් වාසය කරන විතරක් නෙවෙයි මේ සිව්පසේදී පවා නිස්සරණ පඤ්ඤෝ නිස්සරණ පඤ්ඤෝ පරිබුද්ධති. ඒ කියන්නේ නිවනටම හේතු වෙන සතර කතරෙන් එතර වීම පිණිසම නුවණින් යුක්තවම කටයුතු කරනවා. මම එක කිව්වේ සේනාසනයේ තියෙන එක දෙයක් ඇති සංසාර විමුක්තිය නැති වෙන්න. මම ඉතලා කිව්වේ අර උසාවියට ගිය වෙලාවේ නේද රත් වෙනාද ඇවුනා නම් තැවුනා නම් මොකද වෙන්නේ අන්තිමට? නේද? ඉතින් ඒකෙන්ද මේක නුවණින් පාවිච්චි කරනවා. මේකට බැඳීමක් ඇති කරගන්නේ නැහැ. මේක මට අයිති නැති දෙයක්. මගේ ශරීරයවත් මට අයිති නැතිකොට මේ ගහකොළ සැනසුම් වල මට කුමන අයිතියක්ද කියලා දැනගෙනම වාසය කරනවා. දැනගෙනම වාසය කරපුවාම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ ඕනම තත්වයක් යටතේ. එවැනි සංකල්ප තියෙන උත්මයෝ අද මේ රටේ ඉන්නවා නැත්නම් මහා සංඝරත්නය කොහේ හරි ලෝකේ කොහේ හරි තැනක මහා සංඝරත්නයේ විසින් පහළ විදියට පහළ වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ උත්තරමයන්න් වහන්සේලාය කියලා උන්වහන්සේලාගේ තියෙන ගුණය දැනිලා අපි විශාල පැහැදීමක් ඇති කරගන්න ඕනේ සාංගික අවස්ථාවලදී. හරිද? එහෙම හැඟීමක් තියෙන්න ඕනේ. එතකොට මේවා දැනගැනීමෙන් අපිට වඩා ආනිසංස සිද්ධ වෙනවා දාන එකදී පවා. මේවා අපි දැනගන්න ඕනේ. අපි සාංගික කරන දාණය මේ ප්‍රතිපත්තියේ ඉන්න අය සඳහා කියලා. ඒ විතරක් නෙමෙයි පින්නත් මේ මේ ඊතරීතර සේනාසන සංතුප්තිය හින්දා මම ලද දේ පාවිච්චි ලද දේෙන් සතුටු වෙලා චීවර හෝ සේනාසන මේ ඊතරීතර සන්තුෂ්තිය කියලා කියන්නේ ලද දේෙන් සතුටු වී චීවරයක් ලැබුණා නම් ඒක ලද විදියට සතුටු වෙලා පාවිච්චි කරනවා. හරිද? ඔය කියන විදිහට ඒක තණ්හාවෙන් බැසගන්නේ නැහැ. ඔය කියන විදිහට නොලබපු චීවරයක් හින්දා රත් වෙන්නේ නැහැ. ඒකින්ද නොමනා කටයුතු කරන්නේ නැහැ. මේ වගේ දේවල් කරමින් වික්ෂුන් වහන්සේ නමක් වාසය කරද්දී මෙන්න මෙහෙමත් නැහැ කියලා කියනවා. ඒ මොකද්ද? මේ චීවරයේ හින්දා තමන් හුවා දක්වගන්නේ නැහැ. තමන් ඉහළ කොට හිතන්නේ චීවරේ නෙවෙයි මේ චීවර සංതൃප්තිය හින්දා මම මම මේ මේ විදිහටයි මේ චීවරේ පාවිච්චි කරා මම අවුරුදු ගාණක් මෙහෙම කරා මම මේ චීවරේ මෙහෙම මම මේ සේනාසනය ගැන ඇලෙන්නේ නැතුව කටයුතු කරා මොකද්ද මම මම මේක කරා මම කරා නම් අනිත් අයට මොකද කරන්න බැරි හා එහෙම වුණොත් මොකද වෙලා තියෙන්නේ එහෙම නෑ කියලා පින්නත්නි සඳහන් කරන එහෙම වෙන්නේ නෑ එහෙම වුණා නම් මොකද්ද හැදිලා තියෙන්නේ චීවරේ නම් ඇලෙන්නේ නැතුව සේනාසනේ නම් ඇලෙන්නේ නැතුව පාවිච්චි කරලා ඒකින්ද මමත්වයක් ගොඩනැගිලාද නැද්ද ඒකින්ද මමත්වයක් දැන් මේකට උදාහරණයක් දෙන්න මස් මාළු කන්නේ නැති අය ඉන්නවා නිර්මාංශ වෙච්ච සමහර කට්ටිය ඉන්නවා නිර්මාංශ ප්‍රතිපදාව හින්දා මම අවුරුදු 7ක් මෙන්න මෙහෙම මං අවුරුදු 10ක් හරි කිසිම පිළිහිඩුවක් කටේ තියලා නෑ අර බලන්න කර කට්ටිය කියලා අනිත් අය පහත් කොට සලකනවා තමන් උසස් කොට සලකනවා ඒකෙන් ඇතිවන මාන්නය ඊටාම අහිතකර ප්‍රතිඵල තමයි ලබා දෙන්නේ කෙනෙකුට තමන් කරන දේ හින්දා අන් අය පහත් කොට තව අය උසස් කොට සලකන සිත් පහළ වෙනවා නම් ඒක යාගේ නිවනට බාධාවක්. අරිය වංශේ ප්‍රතිපදාවේ රැඳෙන කෙනා අන්න එහෙම නෑ කියලා බුදුජන් වහන්සේ දේශනා කළා තියෙනවා. හරිද? අරිය වංශ ප්‍රතිපදාවේ රැඳෙන අරිය වංශිකයා එහෙම නෑ තමන්ගේ ප්‍රතිපදාව හින්දාවක්වත් තමන්ව හුවා දක්වගන්නේ නෑ. මම මෙවැනි ප්‍රතිපදාවේ යුක්ත කෙනෙක්. මම අහවල් තැන අහවල් විදිහට ඉන්න කෙනෙක්. මම අහවල් තැන මේ විදිහට කටයුතු කරන කෙනෙක්. අනිත් අය මේ මේ මං වගේ නෙවෙයි කියලා Tamanට උසස් තත්ත්වයක් ඇති කරගෙන අනිත් අය පහත් කොට සලකන්නේ නෑ පින්වත් මේ Tamanට උසස් තත්ත්වයක් ඇති කරගෙන අනිත් අය පහත් කොට සලකන්නේ නෑ. ඉතින් ආර්ය වංශයට ඇතුල් වෙච්ච කෙනා කියන්නේ රහත් වෙච්ච උත්මයා. නේද? ඒ උත්මයන්ගේ ප්‍රතිපදාව තමයි ආර්ය වංශ ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව එතෙන්ට යන්න ගත යුතු ප්‍රතිපදාව තමයි හරිවංශ ප්‍රතිපදාව කියලා කියන්නේ. එතකොට එතකොට ඒ උත්තරමයන් ළඟ තියෙන ප්‍රතිපදාවත් හරිවංශ ප්‍රතිපදාව. කොහේ හරි තැනකදී කොතනකදී හරි අපිට දැන් මේවා අපි දන්නවනම් තමන්ව පහත් කර තමන්ව උසස් කොට සලකන්නේ නැහැ. අනුන්ව පහත් කොට සලකන්නේ නැහැ. හරි? ඉතින් අන්න ඒ தত্ত্বය නම් කියන්නේ අපිට අරිය වංශිකයාව හඳුනගන්න පුළුවන් දෙයයි අවශ්‍ය නැහැ. නේද? අපි මේ ගැන දැඩි අවධානයක් යොමු කරන්න බහුසුතව ඉන්න ඕනේ. නේවත්තා නුක්කං තේති නෝ පරං වමේ හති. මේ දේශනාවේ සඳහන් වෙන හැටි අරියවංශ සූත්‍රයේ සඳහන් වෙනවා අන්නේ විදිහට. තමන්ව හුවා දක්වන්නේ නැහැ. මේ අඩුම ගානේ මේ චීවර ප්‍රතිපදාවේ රැඳිලා ඉන්නවා කියලාවත් තමන්ව හුවා දක්වන්නේ නැහැ. එතකොට කාමචන්ද ආදී චීවරයට නැත්නම් සේනාසනය කියන්නකො මම මේ වගේ සේනාසනයක ඉන්න කෙනෙක් මම මේ වගේ මම මේ වගේ විහාර ඝණයක නැත්නම් මම මේ වගේ සේනාසන ඝණයක නායකත්ව උසුලන කෙනෙක් කියලා තමන්ට මාන්නයක් දැනෙනවා නම් ඒකේ ලොකු වැරද්දක් තියෙනවා. හැබැයි ඒක තේරුම ඒ විහාර ගණයක සේනාසන ගණයක නායකත්වය නුසුලන්න ඕනේ කියලාද? නෑ. එහෙම නෙවෙයි. කොහොමද කරන්නේ? ඒවා හින්දා Tamanට මාන්නයක් ඇති නොකර ගනිමින් වාසය කරනවා. ඒ වගේම අනුන්ව Tamanව හුවා දක්ව ගන්නෙ නෑ. අනුන්ව හෙලා දකින්නේ නෑ. ඒවා ගැන කොහොමද එච්චර එකක් වෙන්නේ කොහෙද? හුඟාක් අයට වෙන්නේ Taman ප්‍රතිපත්තිකාමී වෙනකොට. මම පින්ඩපාතයෙන්ම යැපෙන කෙනෙක්. මම පාංශකුල චීවර ධර්ම කෙනෙක්. ඒ වගේ අන් අය එහෙම නැහැ. ඒ අය පහසු ජීවිත පැවිදි වෙලා ගත කරනවා. මම එහෙම නෑ මම ප්‍රතිපත්තිකාමී කෙනෙක් කියලා Tamanට මමත්වයක් ගොඩනැගෙන විදිහට කටයුතු කරන්නේ නෑ පින්නත් ඒ මමත්වය Tamanගේ සංසාරය දික් කරනවා. හරිද? එතකොට ඒ වාගෙන් හිත නිදහස් කරගෙන වාසය කරන කෙනෙක් කිසිම කෙනෙක්ව පහත් කරන්නේ Tamanව උසස් තත්ත්වයටපත් කරගන්නේ නැතිව කටයුතු කරන කෙනෙක් තමයි අරිය අරිය වංශිකයා. ඒ ගැන අපි හරිය විමසිල්ලෙන් බලන්න ඕනේ. මොකද අපි මුලාවටපත් නොවි නිවැරදිව අපේ ඉදිරි යහපත සඳහා නේද සත්‍ය අවබෝධ කරපු ඇත්තන්ව අඳුරා ගැනීමට හැකියාව තියෙන්න ඕනද නැද්ද? මොකද මේ ජීවිතයේ දෙසරයක් තුන්සරයක් වරද්දගෙන අත්හදා බලන්න වෙලාවක් තියෙනවද? නැහැ. අත්හදා බල බල ඉන්න වෙලාවක් නැහැ. ඒක නම් නිවැරදි පාරෙම යන්න ඕනේ. මේකේ තේරුම මම මේ කියන ඔක්කොම හරි කියලාවත්ද? ආ උන්නාංශ කියන්නේ උන්නාංශ කියන ඔක්කොම හරි. එහෙමනම් මගේ ළඟත් අධිකතර වූ මාන්නයක්. මේ පින්වත් මේ මං කීප වතාවක් දැන් කිව්වා ආර්ය වංශ දේශනාවේ තියෙන ආකාරය. ඒ ආකාරය මුදුන්මල් කඩක් වගේ තියාගෙන අපි මොකද කරන්න ඕන බුදුරජාණන් වහන්සේ විහිලින් තියාගෙන. ඒ ධර්මයේ හිලින් තියාගෙන ඒ ධර්මයයි මේ විස්තර කරන්නේ. එහෙම නැතුව මේක මගේ හපංකම වෙන්නේ නැහැ. මේක මගේ හැකියාවක් වෙන්නේ නැහැ. මට ඊ타මත්ම දුෂ්ට ප්‍රතිපත්තියකින් මින් මේ විදිහට කියන්න පුළුවන් දෙයිද ඔන්න? නේද? මේ විදිහට කියන කියනවා කියලා මේ හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේලාගේ දේවල්. මම මේ මොනවද කියවන්නේ? අරිය අරිය ධම්ම ස්වාමීන් වහන්සේ ආදී මහා ස්වාමීන් වහන්සේලා අරිය වංශ දේශනාව සිද්ධ කරපු තැන්වල හ්ම් මේ අතු දන්නවද මොන තරම්නම් ගාම්භීරව මොන තරම්නම් සියුම්ම ඒවා දේශනා කරලා තියෙනවද කියලා. ඒතර බුදුරජාන් වහන්සේගේ දේශනා ගන්න නේද? දේශනාවයි අපි මේ සිද්ධ කරන්නේ. එතකොට අපි මේවා අපිට හැකි පමණින් හෝ දැනුවත් කිරීමේ වටිනාකමක් තියෙන භික්ෂුන් වහන්සේලා ගැන ලොකු හැඟීමක් අපේ තුල දැනට වෙන්න ඕනේ. උන්වහන්සේලා මෙන්න මේ විදිහට අඩුම තරමින් තමන්ගේ ප්‍රතිපත්තිය හින්දාවක්වත් ඒ ගෞරවනීය භික්ෂුන් වහන්සේ කියන්නේ කවුද කියලා හඳුනා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. කවුරුන් හෝ තමන් ගෙනියන ප්‍රතිපත්තිය හින්දා ඊටා විශාල මාන්නයක් ගොඩනගාගෙන අන් අයට පහර ගනිමින් ගහමින් අන් අය පහත් කොට සැලකමින් අන් අයව විනාශ වෙන කතා කියමින් ඒ වගේ මේ ශාසනය තුල කටයුතු කරන්නේ නම් එතුමන් වහන්සේලා ඉහළ මානසිකත්වය ඇති කරගත් අය නොවන වගේ තේරුම් ගත යුත්තේ ඒ උන්වහන්සේලාව පහතට කොට සලකන්න නෙවෙයි. උන්වහන්සේලා නිසාවෙන් සමහර විට කෙනෙක් මුලාවටපත් වෙලා අවුරුදු ගාණක් මනස විකෘති කරගන්න තියෙන ඉඩකඩ තියෙන හින්දා. ඉතින් මේක අත්හදා බල බල ඉන්න කාලයක් නෙවෙයි. අත්හදා බල බල ඉන්න ජීවිතේ ඉඩ මදි. නේද? කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් වෙලාවේ තමන් කොහොම හරි කරලා මේ ධර්මය අවබෝධ කරගන්න කටයුතු කරගන්න ඕනේ. ඒ වගේම තමයි පින්වත්නි, ඊටාම දක්ෂව අනලස්ස මෙන්න මේ කියන සිහි නුවණින් යුතුව දක්ෂව අලසකමින් යුක්ත නොවි සිහියෙන් යුක්තවම මේ ආර්යවංශ ප්‍රතිපදාවේ යෙදෙනවා අන්න ඒ අර ඒ ඒ ආකාරයට යම්කිසි කෙනෙක් මේ අපි දැන් ඊයේ දවසෙත් අද දවසෙත් සාකච්ඡා කරපු කාරණා සියල්ලමත් එක්ක සමන්නාගතව තමන්ගේ සිව්පසය පරීක්ෂා කරමින් තමන්ගේ සිව්පසේ පාවිච්චි කරමින් ඒවා ප්‍රත්‍යවේක්ෂා කරමින් කුහුණාලපන ආදී සිද්ධ නොකර ගනිමින් කිසිවක ඇලෙන්නේ නැතුව සම්පජානකාරීව දක්ෂ ඊතා දක්ෂව මේ ප්‍රතිපදාවේ යම් කිසි කෙනෙක් යෙදෙනවා නම් අන්න ඒ ප්‍රතිපදාවේ යෙදෙන කෙනා ඒ පෝරාණේ අග්ගඤ්ඤේ අරිය වංශේ තිසෝ කියලා සඳහන් කරන බුදුරජාණන් වහන්සේ. ඒ පුරාණ වූ අග්‍ර වූ ඒ අරිය වංශික වූ ප්‍රතිපදාවේ බැසගත්තා වෙනවා. ඒ ප්‍රතිපදාවේ හිටියා වෙනවා කියලා. ඉතින් එහෙම රැඳෙන සිව්පසය පවා හැම වෙලෙම ඒ ඒ ඒ අවශ්‍ය කරන හැම ප්‍රතිපත්තියක මෙදමින් අතුලාන්ත පිරිසිදු බව ආරක්ෂා කරගෙන භික්ෂු ජීවිතය ගත කරන ප්‍රතිපදාවේ යෙදෙන භික්ෂුන් වහන්සේලා කෙරෙහි එවැනි භික්ෂුන් වහන්සේලා මේ රටේ විදේශ රටවල් වල විදේශිකයෝ වෙලාවකට නේද සිංහල අය විතරක් නෙවෙයි ඉතාලම නිවැරදි ප්‍රතිපත්ති වල පැඳිලා යුද්ධයකින් ජය ගන්නවා වාගේ කිසිම විදියකින් අරතියට තමන්ව මැඩගෙන යන්න නොදී තමන් විසින් අරතිය මැඩගෙන හිතේ උපදින මොකද්ද අරතිය කියලා එතන අර්ථ දැක්වේ අදිමාත්‍රීය කුසලයන්හි නොඇලීම රති කියන්නේ ඇලීම, අර්ථ කියන්නේ නොඇලීම. එහෙනම් මොනවා නොඇලීමද? අදිමාත්‍රීය කුසලයන්ගේ නොඇලීම කියන ස්වභාවයට ඉඩ දෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ඇලෙනවා කියන එක. ඒ ඒ ඒවා තුලම නොඇලී ඉඳ ඉඩ තියන්නේ නැහැ. කිසිම ආහාර මාත්‍රයකටවත්, සේනාසන මාත්‍රයකටවත්, අනුන්ගේ වචනයකටවත්, අනුන්ගේ ක්‍රියාවකටවත් නැතුව ඊතා සමතුලිතව දෙපැත්ත බේරගනිමින් ඊටාම දක්ෂව අනලස්ස සිහියෙන්ම ඉදිරියට ඉදිරියට ඉදිරියට යන භික්ෂුන් වහන්සේ සිව්පසේදීන් ඔය කිසි අඩුපාඩුවක් නොකරගෙන අන්න ඒ භික්ෂුන් වහන්සේ ආර්ය වංශ ආර්ය වංශ ප්‍රතිපදාවෙහි ප්‍රවිෂ්ඨ වෙච්ච දරණ කෙනාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේක අපිට වටිනාකමක් තියෙනවා කියලා මම හිතනවා එකක් තමයි මේ බා දැනගෙන අපි අපි සන්තෝෂ වෙන්න ඕනේ. අපිට මෙවැනි භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න රටක් අපි කියලා. අනිත් එක තමයි අනේ මටත් ඒ වගේ ප්‍රතිපත්තියක් පුරන්න නේද? කවදා හරි දවසක ඒ වගේ ප්‍රතිපත්තියක් පුරන්න සියලු දේ බැහැර කළා දාලා නේද සුන්දර ඉතා සුන්දර කිසිම කලබගෑනියක් නැති කිසිම ගැටලුවක් එන්නේ නැති නේද සුන්දර මාර්ගයට පිළිපන් කෙනෙක් වෙන්න ඕනේ මමත් අරියවංශිකයෙක් වෙන්න ඕනේ ඒ සඳහා මොකද කරන්න ඕනේ ඔය ගිහි ජීවිතේ ඉන්න ගමන් ඔය ඇඳුම් තියෙන්නේ ඔය ගෙවල් තියෙන්නේ නේද තමන්ගේ ගිහි ජීවිතේදී ඒ වාගේ ඇලෙන්නේ නැතුව නේද? ගිහි ජීවිතේ පාවිච්චි කරන දේවල් වල ඇලෙන්නේ නැතුව කටයුතු කරන්න මීට සමගාමීව උත්සාහයක් ගන්න ඕනේ. ඉතින් හෙට දවසේ අපි සාකච්ඡා කරමු මේ ඇත්තෝ ඇඳුම් ආදී නොයෙකුත් බඩුවල ඇලෙමින් සතුටු වෙනවා වික්ෂුන් වහන්සේලාත් කීවරේ හින්දා සතුටු වෙනවා පින්ඩපාතේ හින්දා සතුටු වෙනවා තේනාසනේ හින්දා සතුටු වෙනවා ආන්ගේ සතුටු වෙන විදිහ කොයි විදිහද කියලා බලන්න නේද හරියවංශිකයා සිව්පසයෙන් සතුටු වෙන්නේ කොහොමද කියලා ආන්ගේ සතුටු වෙන ආකාර පිළිබඳව හෙට දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අද දවසේ ධර්ම දේශනාව අපි මෙතනින් නිමා කරනවා. තමන්ගේ නිවසට වෙලා ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වත් ඇත්තන් තුල යම්කිසි ශ්‍රද්ධාවක් ඉපදුනා නම් මේ ධර්ම දේශනාව ඒ වගේම තමන්ටත් කුමන හෝ කුසල හැඟීමක් ඉපදුනා නම් ඒ ඉපදෙන්න අවශ්‍ය කරන ධර්ම ශ්‍රවණය කිරීමේ වාරය මේ අතන්ට ලබා දුන්නේ මේ මැදිරියේ මේ වාසය කරන පින්වන්ත අය. ඉතින් මේ අයගේ අනුග්‍රහයෙන් තමයි මේ අය තමනුත් ධර්මයේ ශ්‍රවණය කරලා අන් අයටත් ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලබා දුන්නා. ඉතින් මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය මේ මැදිරියේ ධර්ම ශ්‍රවණය කරපු ඇත්තන්ට උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා. උතුම් නිර්වාණ අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති